දැයි තිරුවන් සරණයි සියලු දෙනාටම අදත් අපි වෙනදා වගේම අපි මේ උතුම් ධර්මය විවර කර ගන්නයි සූදානම ඒ වගේම අපි අපේ කල්යාණ මිත්‍ර පළවි අනුමදස්සි ස්වාමීන් වහන්සේ තා ගෞරවයෙන් දෙපා නැමද අපි පිළිගන්නවා ඒ වගේම මේ නිවන් මාර්ගේ පාදා ගන්නට මේ සර්වඥ අන්වන්සේගේ අත උතුම් ධර්මෙන් බිඳක් දේශනා කරමින් අපි ඒ වගේම මේ බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අනිත් කාරණේ තමයි අපි රවි කොගල්ගේ මහතාගේ විග්‍රහය මේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා ඒක නිසා අපි ඒකත් මට දැනන්න කැමතියි හැම හැම දිනාටම එහෙනම් වාසයට නැවත ආරාධනා කර සිටිනවා මේ තථාගත ධර්මයෙන් විඳත් දේශනා කරන මේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ස්කප්ස් පාඨනියෝසේ සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වී පෙන්වවදාළ උතුම් සත්‍ය අපේ ජීවිතය තුළින් වටහාගෙන නිවීම කරා යොමු වෙන ප්‍රතිපදාවක් අපි තුළ හුරු කර ගැනීම සඳහා තමයි ඔබට මේ වගේ අවස්ථාවක් ඔබ උදා කරගෙන තියෙන්නේ. මේ ලෝකයේ මිනිසන් බවක් ලැබපු අප සියලු දෙනාටම ලබාගත් මිනිසත් බව උපරිම ප්‍රයෝජන ලබා ගන්න අවස්ථාවක් බවට පත් කර ගන්නට හැකියාව ලැබෙන්නේ සැබෑම චින්තන විප්ලවයක් නැත්නම් නියමාකාරයේ චින්තන විග්‍රහයක් වෙනවා දුන්න නිවැරදි චින්තන විග්‍රහයක් නිවැරදි දෙයක් ගැන හිතන වැඩපිළිවෙලක් වෙනවා දුන්න ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි ඉගෙනගෙන ඊට අනුව විමසීමක් නැත්නම් චින්තනයේ මෙහෙවීමක් තුළින් පමණයි. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න යන තැනදී අපි සියලු දෙනාම ලෝකයේ හොයන්නේ ලෝකයේ යමක් වටහා ගන්නේ තමන් දන්න දේ මුල් කරගෙන පමණයි. දන්න දේ මුල් කරගෙන කරන කියන හිතන දේවල් ලෝකේ සත්‍ය නෙවෙයි. ලෝකේ සත්‍යයෙන් එහා ගිය දෙයක්. දැන් අපි දන්නවා පුංචි කාලේ අපි ඕනම කෙනෙක් සෙල්ලම් කරනකොට විවිධ දේවල් හඳුනා ගන්නකොට අපි විවිධාකාර විදිහට හඳුනා ගන්නවා අපි දන්න දේ එක්ක අපි විවිධ විදිහට තේරුම් ගන්නවා. නමුත් සමාජයේ තියෙන යම් ප්‍රඥප්තියක් ඇද්ද එය දෙමව්පියෝ ආධාරයෙන් ඇසුරු කරන ආධාරයෙන් අපට ඒ දේ හඳුන ගන්න පුළුවන්. එතකන් අපි හඳුන ගන්න දේ අපේ හෝරට විතරයි හම්බ වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි අපේ කෝලට විතරක් තේරුම් ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දාල ධර්මයේ කියලා කියනකොට අපට හම් වෙනදී අපේ ජීවිතයේ සත්‍යමයි. ඒක බුදුරජාණන් වහන්සේ කියපු දේ එක්කම අපි යන්නට ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ ආකාරයෙන්ම ඉගෙනගෙන ඒ කියපු විදිහට අපි චින්තනයේ ඇසරෙව්වොත් ඒ කියපු විදිහට අපි සූක්ෂම විග්‍රහය අපි තේරුම් ගන්න නොවන මෙහි යොත් අන්න අපි තුල ප්‍රඥාව වැඩිලා ඒ සත්‍ය දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ ධර්මයේ අනුපිළිවෙලට ඉගෙනගෙන ඒ ධර්මයට අනුව කල්පනා කරලා අපි අපේ ජීවිතේ ඒ සත්‍ය අවබෝධය කර යන්නට ඕන. බුදුරන් වහන්සේ පෙන්වපු ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයට කැටි වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේදී ලෝක අපට හැම දෙයක්ම අදාළ වෙනවා. ඒ තමයි මේ ලෝකයේ අපිට දුකයි සම්මත සියල්ලක්ම හේතුඵල ධර්මයෙන් සකස් වෙන සියලු දේ කියන මේ සියල්ලක්ම හම්බ වෙනවා. සම්මාදිට්ඨිය විග්‍රහ කරන තැනදී බුදුරණවහන්සේ පෙන්වා දෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණ තමයි සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානී, සමුදය ඥානී, නිරෝධේ ඥානී, වග්ගේ ඥානී. සම්මාදිට්ඨිය විග්‍රහ කරන තැනදී බුදුරණවහන්සේ පෙන්වා දෙනවා පටිච්චසමුප්පාදය තමයි සම්මාදිට්ඨිය. එනම් මේ පටිච්චසමුප්පාදය කියන කාරණාව බුදුරණවහන්සේ නමක් පමණක් ලෝකයේ ඉස්මතු කරන යාර සත්‍ය කියන කාරණාව බුදුරණවහන්සේ නම පමණක් ලෝකයේ පෙන්වා දෙන සනාතන ධමයක් වෙනවා. අපට බුදුරණවහන්සේ කියලා කියලා දුන්න නැත්නම් බුදුරණවහන්සේ කියලා අපට හම්බ වෙන චරිතය එවැගේම සුන්දර කතා ආශ්චර්ය දේවල් විශේෂ හැකියාවල් ගොඩක් දේ හම්බ වෙනවා. නමුත් සැබෑම බුදුරණවහන්සේව හම්බ වී සිටේ පාටිච්ච සමුප්පාදයෙන් පමණයි අපට හම්බෙන බුදුරජාණන් වහන්සේ බලන්නට ඕන පාටිච්ච සමුප්පාදයේ තුලින්ද හම්බ වෙන්නේ නැත්නම් වෙන ක්‍රමයකින්ද කියලා. එහෙනම් ඒ හම්බ වුණේ වෙන ක්‍රමයකින් නම් ඒ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේ මනුෂ්‍ය ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තරේ විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වව දාන මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ අපි ගොඩාක් දේවල් මේ සාකච්ඡාව ඔස්සේ කතා කරන්න තියෙනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය පිළිබඳ ලොකු විග්‍රහයක් අපි කතා කළා. භව ප්‍රත්‍යයෙන් ජාති පිළිබඳ අපි ගිය සතියේ කතා කරන්න තියෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාති කියන කාරණාව අපි තව චුට්ටක් විග්‍රහ කරගෙන පිටින් එහාට කතා කරමු. පටිච්ච සමුප්පාදය විග්‍රහ කරගන්න තැනදී පින්වතුනි අපි ගොඩාක් උත්සාහ කරන දේ තමයි පටිච්ච සමුප්පාදය කියන කාරණාව යම් තැනක බෙදලා බලන්න. ඒ කියන්නේ අපි හිතමු අපට මේ ලෝකේ කාම සිතුවිල්ලක් තියෙනවා. අපි කාම සිතුවිල්ල තුල බෙදීමක් කරන්න හදනවා පටිච්ච සමුප්පාදය එය ඇති කියලා අරගෙනම කාමය කියන තැන ඉඳලා ඒ තැන තුල අපි නිර්වචනයක් දෙන්න හදනවා අපි උදාහරණයක් හැටියට ගමු ඔන්න ඔබට ඇහෙනවා මගේ කටහඬ. එතකොට කන ශබ්ද විඥානයේ පාදක කරගෙන තමයි ඔබට ওই ලෝකයේ හට අරගෙන තියෙන්නේ. දැන් ඔබට හම්බ වුණේ ඔබේ කනට අනුදස්ස ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙනවා කියලා. ඔබ ඒ අදහස තුල සිටගෙනම ඇහිච්ච සංඥාව එවැගේම ඒ චේතනාව හඳුනා ගැනීම මේ ඔක්කොම මෙහෙලා බැලුමට ඔබට හම්බුනේ ඔබේ කනට ඇහිච්ච සද්දේ පටිසමුපාදයේ බෙල්ලක් හැබැයි ඔබට කනට ඇහිච්ච සද්දේ පාදක කරගෙන ඔබට ඊට අදාළ කරුණු ටිකක් හටගත්තා. ඒ නොදකපු නිසා ඔබට ඇහුනේ ඔබේ කනට අනුරස්වානාසේ කටහඬ ඇහුණා කියලා. ඔබ ඒ හැඟීම තුලදීම ඔබ කොච්චර බෙදුවත් ඔබ තුල මත්‍ය හම්බ වෙනවා නම් ඔබේ මැනීම හම්බ වෙනවා නම් ඔබ පටිච්චසමුප්පන්න බව දැකලා නැහැ. පටිච්චසමුප්පන්න බව දකිනකොට මේ පත්‍ය බව දකිනකොට කන ශබ්ද විඥාන එකතු වීම ප්‍රත්‍යයෙන් විඳින වේදනාව නැත්නම් මේ පටිසමුපාද කුමන ප්‍රත්‍යයක් දකිනකොට එතකොට හේතුව නිසා ඵලය හේතුවයි ඵලයයි මේ න්‍යාය දකින්න තැනදී හැම වෙලදී තමයි අනාත්ම බව එනම් ඔබේ කායට ඇහිච්ච ශබ්දය කියන කාරණාව ඔබට යෙදෙන්න බැරි වෙනවා පටිච්ච සමුප්පන්න බව හම් වෙන තැනදී ඔබේ කනට ඇහිච්ච ශබ්දය කියන කාරණාව නොයෙදෙන බවක් හම් වෙන්නට ඕනේ ඒ සත්‍ය දකිනකොට. හැබැයි පටන් ගන්න තිතනේ. අරූප සමාධියක් වඩන තැනදී අරූප සමාධිය කියලා හම්බ වුණේ මනයි ධම්මයි මන විඥානය ඔබේ මනසට ආව නැත්නම් ඒ වඩන කෙනාගේ මනසට ආව ආරම්මණය රූපයක් නැති බව ඒ කෙනාගේ මනසට ආව ආරම්මණය එතකොට පටිච්චසමුප්පන්න බව දකින්න තැනදී ඒ ආරම්මණය බෙදලා බලලා මෙතන පටිසම්පද අංග දානයක නෙවෙයි පටිසම්පද දැකීම කියලා කියන්නේ ඔන්න ඔය මම කියලා හම්බ වෙලා මට හම්බ වෙච්ච ධම්මාරම්මණේ අරූප බව හම්බ වීම පටිච්ච සමුප්පන්න බව දකිනකොට මම කියන කාරණාව වැරදි බව හම්බ වෙන තැනදී ඒ ආරම්මණේ මානින්න සහ මගේ ආරම්මණය කියන එකේ නොයෙදෙන බව හම්බ වෙන්නට ඕන. එතන පටිච්ච සමුප්පාද බවක් හම්බ වෙන්නට ඕන. හේතුවට උපන් බවක් හම්බ වෙන්නට ඕන. හේතුවෙන් උපන් ඵලයක් බව හම්බ වෙන්නට ඕන. එය දකින්නටදී මොකද වෙන්නේ? ඒ ස්වභාවය අයින් වෙනවා. ඒ ස්වභාවය ඉක්මවනවා. මගේ මැනීම කියන ප්‍රඥාවත් ඉක්මවනවා. ඔබ අහලා ඇති. ඥාන නිස්සය අටකනාගර සූත්‍රයේ මහබාලුන්ගේ සූත්‍ර තුල බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මේ ධ්‍යාන විදර්ශනා කරන තැනදී ධ්‍යාන විදර්ශනා කරනවා කියලා කියන්නේ දැන් අපට උකදී යන්නේම අපි අමුතු දෙයක් කරනවා කියන දෙක කාරණාවට ලෝකේ යන්නේ විදර්ශනා කරනවා කියනකොට විදර්ශනා කරනවා කියලා කියන්නේ එතන සත්‍ය දකින්නවා කියන එක. එහෙනම් අපි ඉන්නේ අසත්‍යය තුල. අපි ඉන්නේ සත්‍ය නොදක. අපි සත්‍ය නොදක ඉන්න නිසා තමයි අපට මේ ලෝකේ හම්බ වෙලා තියෙන්නේ. අපි එතන සත්‍ය දකින්න යමු වෙනකොට මග තුලදී මොකද වෙන්නේ? චිත්තම් පටිවා සිතේ ඉන්නයි කියනවා. සත්‍ය නොදකින නිසා තමයි සිත එතන ඒකත් එක්ක සිත එකතු වෙලා තියෙන්නේ. මොකද සත්‍ය? සත්‍ය දකින්න කියන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ හතගත් වැඩ පිළිවෙල හම්බ වෙන එක. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න වැඩ පිළිවෙල හම්බ වෙනවා කියලා කියන්නේ විද්‍යාවත් එක ඒ දුක්ඛ පිරිසිද හොයනකොට ඒ සමුදය හම්බ වෙනකොට ඒ Nirodhe වග හම්බ වෙන තැනදි තමයි මේක පිළිසිත හම්බ වෙනකොට තමයි හේතුඵලය හම්බ වෙන්නේ. අඥානකම හොයතු වෙලා හටගත් ලෝකේ විඥාණි හට ගන්නකොට එකට ඉඩ නැති වෙනවා. එකයි ඒ තුලින් අයින් වෙන්නේ. එහෙනම් අපිට තියෙන දේක බෙදලා බැලිල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ. බුදුරජාණන්සේ අඥානකම වත ගොඩනගිච්ච ලෝකයේ සත්‍ය හමු වෙන ඥානියට. දැන් අපි හිතනවා අපි අපි අපි මේක හෙව්වේ නැත්තත් අපි මේක බැලිවුවේ නැත්තත් ඒක තියෙනවායි කියලා. පටිච්ච සමුප්පන්න බව ප්‍රත්‍යයෙන් උපම් බව මේ ඥානයකට හමු වෙන කාරණාවක්. නුවණකට හම්බ වෙන කාරණාව. ඒක තමයි ලෝකයේ සත්‍ය. ඒ ක්‍රියාවලියේ සත්‍ය. එහෙනම් අඥානකමට පදනම් වෙච්ච ලෝකේ ඥානිය හම්බ වෙනකොට අඥානකමින් පදනම් වෙන බව හම්බ වෙනකොට අන්න මේ ලෝකේ ඒකලින් ඉක්ම වෙනවා. හැබැයි ඔබ අහා තියෙනවා සංකතයේ ලක්ෂණ තුනක් තියෙන උපාද උපඤ්ඤායති වය උපඤ්ඤායති සිතස්සනි තත්ත උපඤ්ඤායති. හට ගැනීමක් පැන වෙනවා නැතිවීමක් පැන වෙනවා. හට ගැනීමක් පැන වෙනවා කියලා කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත් බව හම් වෙනවා. නැතිවීමක් පැන වෙනවා කියන්නේ හේතු නැති කරන්නේ නැති වෙන බව හම් වෙනවා. තිත්තස්සනි තත්තම් පඤ්ඤායති චිත්තස්ස කියන්නේ පැවැත්මේ අනිසත්‍යම් පඤ්ඤාය කියන සිවී පැනවීමක් හම්බ වෙන්නේ. පැවැත්ම හම්බුණා නම් පැවැත්ම හම්බෝනේ පැවැත්ම අල්ලගැනීමත් එක්ක අන්න ඒකත් හම්බ වෙනවා. එහෙනම් සේකයාට ලෝකේ නුවර යොමු කරන තැනදී යට හම්බ වෙනවා පැවැත්ම තියෙනව අල්ලගැනීමත් එක්ක වෙනස් වෙවි කියලා. ඒක නුවණ යොමු කරලා බලන තැනදී නමුත් දැක්ම දකින්න තැන නැතුව ඒක තමයි ලක්ෂණ තුන. එතකොට මෙන්න මේ භවපත්තියෙන් ಜಾති කියලා විග්‍රහ කරන කාරණාවත් හම්බ වෙන්නේ පින්වතුනි මේ පටිච්ච සමුප්පාදය න්‍යායත් එක්ක. එතකොට අපි ಜಾතිය හොයාගෙන යනකොට ජාතිය හැටියට අපට හම්බ වුණා නම් අපට පංචපාදානස්කන්ධයන්ගේ පහළ වීමක් නැත්නම් මේ ලෝකේ අපි යම් තැනක යම් විදිහක චින්තනයක් අපට හම්බලා තියෙනවා නම් දැන් ඔබට මේ ධර්ම දේශනාවත් එක්ක හම්බ වුණා අරුත් සමාපත්තිය කෙනෙකුට ඒත් එක්ක හම්බ වුණා එතකොට පුජ්‍යලයකට හම්බ වෙච්ච දෙයක් ඔස්සේ තමයි හේතු හොයන්නේ. හැබැයි හේතු හොයනකොට හේතුවේදී හම්බවෙච්ච හේතුඵලය හම්බවෙච්ච තැනදී බෞප්‍රත්‍යයෙන් යාති කියලා අන්න එතනදී අපට මේ ලෝකේ හම්බ වුණ මම කියලා ගත්ත පදනම තුල ගොඩනැගිච්චදී වැරදි බව හම්බ වෙනවා දාගත් සීල ප්‍රඥප්තිය අත හැරෙනවා. අන්න මේක සංස්කරණයක් කියන කාරණාව හම්බ වෙනවා. ඔබට ඒ දණ්ඩ උඩ බල්ලගේ උදාහරණය, වීණෝ පොසු ත්‍රිවිණා උදාහරණය මේ හැම දෙයක්ම ගලපලා බලන්න පුළුවන්. එතකන් අපිට තියෙන්නේ හරිය කියන. හේතුඵල නොදකිනකන් අපිට තියෙන්නේ හරිය කියලා. එතකොට මේ භවය විග්‍රහ කරන තැනදී බුදුරණාහි කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වෙනවා දෙනවා. හැබැයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ භවය නෙවෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ ජාතිය නෙවෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ භවපත්‍යයෙන් ජාතියට. එහෙනම් භවපත්‍යයෙන් ජාතිය කියන කාරණාව තේරුම් ගන්නකොට අන්න කාම ධාතුව කියලා රූප ධාතුව අරූප ධාතුව මෙන්න මේ ප්‍රත්‍යයෙන් උපම් බව මේ ධාතු ප්‍රත්‍යයෙන් ජාතිය බව හම් වෙනට ඕන. තමයි ඒකට පුංචි සරල උදාහරණයක් කියන්න. දැන් ඔබ ඔබේ ජීවිතයේ ඔබ හිතන වැඩ පිළිවෙල ඔබ හිතන්න මොකක් හෝ මත පදනම් වෙලා ඔබ ඉන්න තැනක් කියන ඔබ එක්ක පොළවේ ඉන්නවා හිටගෙන ඉන්නවා වාහනයක ඉඳගෙන පුටුවක ඉඳගෙන ඇඳක නිදාගෙන කවරයකට වෙලා මේකට වෙලා එලිවහකට වෙලා වතුරකට වෙලා මොකකට හරි වෙලා ඔබ ඉන්නකොට ඒ ඉන්න තැනක් තියෙනවා ඒ තැනට අදාළ ඔබේ පැවැත්මක් තියෙනවා ඔබ එතන ඉන්නවා. මේකේ පදනමක් තියෙනවා. මෙන්න මේ වගේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන ඒ ස්වභාවයක තමයි ඒ ස්වභාවයක් ප්‍රත්‍ය නැත්නම් ඒ පැවැත්මක් නැති තැනක එහෙම ස්වභාවයක් නැති තැනක පැවැත්මක නැත්නම් ඒ ලැබීමක් ස්කන්ධ නැත්නම් යම ප්‍රකට වීමක් කියන කාරණාව හම්බ වෙන්නේ නැහැ. හිතපු තැනක් එක්ක හම්බ වෙන්නේ. ඒ ප්‍රත්‍යයෙන් ඒ නිසා හම්බ වෙන්නේ. නැත්තම් කිසිවක් විග්‍රහ කරන්න බෑ. ආකාර චිත්තමින්ද බෑ. පිළිපීමක් නැහැ. පිළිපීමු දෙයක චිත්‍රය දෙන්න තියෙන්නේ. හිතීමක් එක්ක චිත්ත ඇතුළේ තියෙනවා. එනම් මේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන මෙන්න මේ පදනමක් එක යමක් පිළිඹු වෙලා තියෙනවා. ඒක පිළිඹුවක්. ස්ත්‍රී රූපයක් හරි පුරුෂ රූපයක් හරි යම් කිසි චිත්‍රයක් හම් වෙනකොට පිටියක හරි රෙද්දක හරි චිත්තකාරී වෙන්නකොට ඒකේ පදනමක් තියෙනවා බිත්තියක් නැත්නම් රෙද්දක මේ චිත්‍රය අවිනිමේය නිර්මාණය කරලා හම්බ වෙන චිත්‍රය ස්ත්‍රියක් පුරුෂයක් බව දැන් ඔබ හිතන්න ඔබ පින්තූරයක් ඔබේ දකින්නකොට ඔබට හම්බ වෙන එතන ඔබ ඇති බව ඔබ බව හම්බ වෙනවා ඔබට අර හැඩතලයක් කියලා විතරක් හම්බ වෙන්නේ නැහැ හැබැයි ලෝකයේ හැඩතලයක් කියලා මෙන්නට වැඩන්නේ අපි ඒක සංකල්පයකින් දාන එකක්. ඒකත් තවත් නිම්මක්. එතන පිළිගුවක් ඔබට ආවා යම් පදනමක් කියන්නේ. මේ ප්‍රතිභව දකින්න තැනදී මොකද්ද ප්‍රතිභව රෙදි කෑල්ලක පාට ටිකක් හේතු කරගෙන හටගත්ත චිත්‍රයක් කියලා දකිනකොට අන්න අර ඒ හටගත් චිත්‍රයට දාන බහුලත්වය දුර වෙනවා. ඒ තුළ නිස්කලකිරීම හට ගන්නවා. නොයල්ම හට ගන්නවා. මෙන්න මේ වගේ තමයි පින්වතුනි. අපට ලෝකයේ හම්බ වෙනවා යම් යම් විදිහකට අපි ලෝකේ ජීවත් වෙන අවස්ථා. මේ ජීවත් වෙන අවස්ථා අපි දකින තැනදී භවපත්‍යයෙන් ಜಾති භව ඒ සියල්ලක්ගෙම තියෙන බහුලත්වය ස්ථිරත්වය අන්න වැරදි බව හම්බ වෙලා අනාත්ම භවයක් හම්බ වෙනවා එහෙනම් කාම ධාතුව රූප ධාතුව අරූප ධාතුව කියන මෙන්න මේ ඕනම ධාතුවක් පදනම පාදක වෙලා හේතු වෙලා තමයි ජාතිය වෙන කිසිම ක්‍රමයක જાතිය නැහැ. මහා නිදාන සූත්‍රය බුදුරණවහන්සේ අහනවා ආනන්ද සබ්බේන සම්බන් සබ්බතා සබ්බා කසිචි කිමිචි සියලු ආකාරයෙන් සියලු විදිහටම කිසිම ආකාරයෙන් මේ භවයේ නැති තැන භවය ඇති භවය නැති තැන ජාතිය පැනවිය හැකිද ජාතිය පනවන්න බෑ මෙයමයි හේතුව මෙයමයි නිදාණය මෙයමයි ප්‍රඥාත්තියට නිජාතියට හේතු යදින බව බවයයි කිසිම විදියකින් භවය නැති තැන ජාතිය හම්බ වෙන්නේ අපිට මේ භවයේ නිසා ජාතිය ඇති තැන ජාතිය බව දකින්නකොටම අනිත්‍ය බව මේ මේ බහුලත්වයේ තියෙන වැරද්ද ස්ථිරත්වයේ තියෙන වැරද්ද ඒ ස්ථිරත්වය මත ගත් සැප ආත්ම කියන වැරද්ද ඒත් එක්කම හම්බ වෙනවා. අපි සද්දේ වීණාවේ කියලා හිතපි කී වැරද්ද. හටගත් සද්දේ ස්වභාවය දකිනකොට වීණාවට ඇහැදන්නේ නැහැ. මෙන්න මේ හේතුඵල නෝන යාට හම්බ වෙනවා. අපි වින්නතනේ තියෙන ලෝකයේ දැන් අපි අද ගොඩක් වෙලාවට බෙදන්න යනවා. තියෙන ලෝකයක මේ විග්‍රහය. හැබැයි බුදුරණවහන්සේ එහෙම බෙදුවේ නැත්තේ ඒක තියෙන්නෙම ලෝකයක් ඇති බව හම් වෙන්නෙම ඒක මූලපරියසුත් ලස්සනට පැහැදිලි වෙනවා. සේක නවිච්ච කෙනාට ලෝකයේ ඇති බව හම් වෙන වඥාවක් හැම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ එවැගේම මෙලව පරලව දිව්‍ය බ්‍රහ්ම රූප අරූපම හැම දෙයක්ම ඇති බව හම්බ වුණා. ඇයි ඇති බව හම්බුනේ නැත්තේ සත්‍ය දැකපු නිසා. සේකයට මාමඤ්ඤී රහතන් වහන්සේට නමඤ්ඤී සියල්ලක්ම. පටිච්ච සමුප්පාද න්‍යාය දකින්නවා කියලා කියන්නේ මොකද්ද? සේක නුවණ. සේක නුවණ ඇති කෙනාට පටිච්චසමුප්පන්නව දකින්න තැනදී ඒ ගැනීමේ තියෙන වැරද්ද හම්බ වෙනවා. ඒකයි මාමඤ්ඤ විදානයක් එකදී. මේ හේතුඵල වශයෙන් දක්වපු තැනදී ගච්ඡ රූප හෝ අරූප හෝ කාම හෝ දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ මේ ඕනම දෙයක වැරද්දයි හම්බ වෙන්නේ. වැරද්ද හම්බ වෙන්නේ නුවණට. සත්‍ය දකිනකොට අපි අද මොකද කරන්නේ? වැරද්දක් කියලා ගත ලෝකයට දා ගන්නවා පටිච්චසමුප්පාදය ඒකට ඇතුල් කරනවා. පටිච්චසමුප්පාදේ කොටස් වලට අරක ඇතුල් කරනවා. හැබැයි පටිච්චසමුප්පන්නව දකිනකොටයි ඒක වැරද්ද හම්බුනේ. මේ ප්‍රත්‍ය බව දකින්න තැනදී. ප්‍රත්‍යෙන් උපම් බව දකින්න තැනදී. මේ ප්‍රත්‍යෙන් උපම් බව දැකීම පින්වතුනි මේ ලෝකේ හැම තැනකටම සාධාරණ දෙයක්. හැම තැනකටම මේක අදාළ දෙයක්. එහෙනම් මෙන්න මේ විදිහට අපි හොයාගෙන යන්නට වෙනවා. එතකොට තමයි මේ පටිච්ච සමුප්පාදය කියන එක හම්බ වෙන්නේ. ඊළඟට අපට භවය හොයාගෙන යනකොට දැන් අපි භවය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යනකොට දැන් අපිට ජාතියම වෙද්දි භවය හම් වෙනවා. මේ දෙකේ ප්‍රත්‍ය හම් වෙනවා. ඒ හම් වෙන තැනදී තමයි කලකිරෙන්නේ. නිදහස් වීමට යොමු වෙන්නේ. නිදහස් වීමට බලයෙන් යොමු කරනවා නෙමෙයි. ඒ දවසින් යොමු වෙනවා. ඒ සත්‍ය තුළදී ගුරු පදනම හම් වෙනකොට කවුද බොරුවේ කියන්න කැමති? නුවණැති කියලා. භවයේ භාග යනකොට මේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා ඒ පැවැත්මට ඉස්මතු වෙලා එන භවයේ සත්‍ය භාගන යනකොට භවය කියන්නේ මොකද්ද? මෙන්න මේ හොයාගෙන යන තැනදී උපාදානිය හම්බ වෙනවා. භවය කියන එක නිවැරදිව කෙනෙකුට හම් වෙන්නේ නැහැ පින්වතුනි උපාදාන හම් වෙනකන් අද අපි ගොඩක් වෙලාවට භවය විග්‍රහ කරන්න හදනවා උපාදානයෙන් තොරව කල්පනාවකට විතරක් උපාදානයන් හදනවා හේතුව සහ ඵලය ලෝකේ හැම වෙලෙම හම් වෙන්නේ මම පැහැදිලි කරා දෙකක් හැටියට දෙවතාවකට හේතු වයෙන් වැයවීම බවය ඵලය හම්බෙන්නේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන පටිච්ච සමුප්පාද න්‍යාය හේතු වැයවීමට නෙමෙයි ඵලය හේතු ඇති තැන ඵලයට පටිසමුපාද න්‍යාය ආර න්‍යායමස් මින් සති දවෝති. ඉවසුපාදයි දැන් උපදිත කියන න්‍යාය. එහෙනම් අපට ඵලය තේරුම් ගන්න බෑ හේතුව නැතුව. හේතු ඇති තැන තමයි ඵලය හම් වෙන්නට ඕනේ. ඒ තේරුම් ගත තැනදි තමයි නුවණ හම් වෙන්නේ. එහෙනම් අපට භවය කියන කාරණාව හේතු අපට හොයාගෙන යන්න ඕනේ. හරියට භවය තේරුම් ගන්න අපට හිතෙන මානසික මනස්කාරයක් දාලා බෑ. උපාදානයෙන් භවය කියලා හම් වෙන්න සිතාකල්. උපාදානයෙන් භවය කියලා හම්බෙච්ච තැනදි තමයි අපට හරියටම භවයේ තේරෙන්නේ වටහා ගන්න අවබෝධ කර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්නතුනි සම්මාදිට්ඨි සූත්‍රය, කෝසම්බිය සූත්‍රය, ඥානවත් සූත්‍රය මේ දේශනා ගණනාව ක්‍රමය යම් කිසි කෙනෙක් මේක ප්‍රත්‍යක් නැත්නම් භවය කියන්නේ මොකක්ද කියලා එයා අවබෝධ කරගත්තොත් මුතල බුදුරණවහන්සේ පෙන්නන හැම න්‍යායකම තියෙන පින්වතුනි පිරිසිදු හොයන සත්‍යම වෙනද පිළිලා දැන් අපි බලන්නේ ලෝකේ දුක අවතරන්ද අපි දුක විතරක් හිතාගෙන අපි සැපක් හොයන්නේ බුදුරණවහන්සේගේ මේ අසහාය ප්‍රඥාව මේ ඉස්මතු කරපු සත්‍ය දර්ශනය තුළ පෙන්වලා දෙන්නේ පිරිසිදු හොයන හැදුන හැටි හොයන ඇයි මේක තියෙන්නේ කියන හොයන වැඩ පිළිවිලක් අන්න ඒ වගේ තමයි භවය කියන කාරණාව නැත්නම් යෝනම පටිසමුපාද කාරණාවක්. එයාට හම්බ වුණා, තේරුණා, වැටහුණා කියනවනම් භවයට හේතුව හම්බ වෙන්නට ඕනේ. හේතුවෙන් හටගත්ත ඵලයක් බව භවය හම්බෙන්නට ඕනේ. හේතු නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙන බව හම්බෙන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව මේ මඟ බව හම්බෙන්නට ඕනේ. ඒ විදිහට තේරුම් ගත්ත කෙනයි භවය තේරුම් ගන්නේ. එහෙනම් පින්වත්නි මේ භවය තේරුම් ගත්තා වටහා ගත්තා අවබෝධ කරගත්තා කියලා කියන්නේ කාටද? භවය නිවැරදිව දැක්කා කියන්නේ කාටද? සෝතාපන්න කෙනාට. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා තුළ ලස්සට පැහැදිලි කරනවා. අද පින්වත්නි අපි සියලු දෙනාම කැමති නේද අපිට අපේ රාමුවට අපේ කෝණයට අපි දාන්න දෙයක් අපට වැටෙන දෙයක් අපි කොහොම හරි ඉක්මනටම අපි කැමති එක හරි කියලා හිතා ගන්න අපට තේරුණා කියලා හිතා ගන්න අපි හැමෝම කැමති අය මට ඉක්මනට මේ පටිච්චසමුප්පාදේ මේක තේරෙනවා නම් අයි තේරෙන්නේ නැත්තේ තේරෙන විදිහකට නම් කරලා යමක් විග්‍රහ කරනවා නම් ඒකට හරි කැමති තේරුණා කියලා හිතා ගන්නව හැබැයි චේරෙන්නේ අවු සත්‍ය වශයෙන් හම්බෙන්නේ සෝතාපන්න කෙනාට බව හම් අපි හිතලා නැහැ. සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මම කියලා වැරදි කියන කාරණාව හම්බෙච්ච බව කියලා අපි හිතලා නැහැ. ඒ නිසා අපි අපි හැමෝම කැමති අනේ මට මේක තේරෙනවා නම් ඒ කියන්නේ අපි කැමති මමම තව ටිකක් හරි කියලා තේරුම් ගන්න. මම නැත්නම් මම කියලා දේ නිවැරදි බව තහවුරු කරගන්න කැමති බුදුරන් වහන්සේ දුන්න තව වචනයකින්. සක්කාදිට්ඨිය කැඩීමකට නෙමෙයි යන ප්‍රතිපදාව සවස් සක්කාදිට්ඨිය වැඩි වීමකට මොකද බාහිර දැනුමක් මට ගැළපෙන බවට තේරුම් ගන්න කැමතියි. එහෙමනම් පින්වතුනි බලන්න අපි මේ ඉගෙන ගන්න න්‍යාය හිතන වැඩ පිළිවෙල කොච්චරනම් මේ සක්කාය දිට්ඨිය හැදෙන නැත්නම් සක්කාය දිට්ඨියේ තහවුරු වෙන දෙයකටද යොමු වෙන්නේ සක්කාය දිට්ඨිය ගැලවෙන දෙයකටද කියලා. ඒ නිසා අපි හැම වෙලෙම කල්පනා කරන්නට ඕනත්තේ යමක් හරි මට තේරුණා මගේ කෝණයට තේරුම් ගන්න නෙමෙයි මම කියන කාරණාව වැරදි බව හම්බ වෙන විදිහට චින්තනයක් එක සත්‍ය වැරදෙමින්ට. ඒක හොඳට මතක තියාගන්න. මොකද දැන් අපි අහලා තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා. අපි දන්නවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය මූලාරම්භය මම වැරදි බව හම් වෙන එක. ඒක හොඳට හිතේ තියාගන්න. එහෙනම් අපට එන සියලු දේවල් තුල තියෙන අසත්‍ය බවක් හම් වෙනට ඕනේ. දහම වැටෙන තැනදී දැන් අපට එන සියලු දේවල් මනටාව ධම්මාරම්මණයක්. ඉතින් එක ධම්මාරම්මණයක් හරි වෙන්නේ නැහැ. සියල්ලක්ම වැරදි බව හම්බ වෙන්නේ. අපට මේ යමක් තේරුණා කියලා ආව සිතුවිල්ලක් තියෙන. එහෙනම් බලන්න පින්වතුනි මේ සක්කාය දිට්ඨි කඩනවා කියන එක කොච්චර අමාරු වැඩද අපි අපි කොහෙන් කොහෙන් හරි යන දේ තමයි තවත් සක්කායදිට්ඨියටම හිරෙන්න යන වැඩ පිළිවෙලක්. සියුම්ම සියුම්ම ඒකට යමු වෙනවා. ඒ නිසා තමයි තුන්වෙනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න මඟුස්සෝ එච්චර මේ ලෝකේ චින්තනය නිවැරදි විදියට හදාරන දක්ෂනේ හේතුඵල ධහමට එක් හදාරන දක්ෂනේ. එබනම් අපි මේ භවය කියන කාරණාව හොයාගෙන යනකදී උපාදානයයි හමු වෙන්නේ. උපාදානය චිතන භවය. එතකොට මේ උපාදානය කියලා කියන්නේ බැඳීම. උපාදානිය කියලා කියන්නේ පින්වතුනි පරිග්‍රහ කියන එක නෙමෙයි. ඔන්න අපි අද වරද්ද ගන්න දේවල්. මහා නිදාන සූත්‍රයේදී විග්‍රහයක් තියෙනවා. මේ පටිච්චසමුප්පාද විග්‍රහයට අමතරව තව විග්‍රහයක් තියෙනවා. ඡන්දං තණ්හං පටිච්ච පරිවේසනං ආදී වශයෙන්. එතන ගන්න විග්‍රහයේදී උපාදාන කියන දේ නැතුව පරිග්‍රහ කියන එකක් තියෙනවා. ඒ වචනේ ඇහෙනකොටම ඔබට තේරෙනවා. දැඩිව ග්‍රහණය කරගන්න. එතන පුජ්‍යලේක අදාළයි. පුජ්‍යලේකටයි ඒ දේ කරන්නේ පුජ්‍යලයා. පාටිච්ච සමුප්පාදයේ කියන වාක්‍යයක් එක්කම ප්‍රත්‍යනුපම්බවදී පුජ්‍යලක්ෂ්‍ය වැරද්දයි සම්බන්ධ වෙන්නේ. බැරියාව කාමයන්ට දෘෂ්ටිවලට සීල වෘතවලට මම කියලා ගැනීමට මෙතන ප්‍රධානම දේ තමයි මම කියලා ගැනීමත් එක්ක තමයි කාමයට දිට්ඨියට සීල වෘතයට කියන කාරණාවෙදී එතකොට මේ පටිච්ච සමුප්පාදයේ හම්බෙන්නට ඕනේ හැම වෙලෙම කොහොමද නිපත්‍යයක් එක්ක. එහෙනම් භවය කියන තැන දැන් හිතන්න භවයේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වල පැවැත්මට ඉස්මතු කරපු එක. මේ මේ විග්‍රහ කරගෙන යනකොට මේ විග්‍රහය අපට දෙකක ප්‍රත්‍ය හොයාගෙන යනකොට අපට කාමය කියන මේ රූපාරූප කියන මෙන්න මේ ඵලය හම්බ වෙන තැනදී අපට ඒ ඵලයෙන් හම්බෙන ප්‍රතිඵලයක් ප්‍රකට වෙනවා. මොකද මේවා එකක් සිදු වෙලා ඊට පස්සේ සිදු වෙනව නෙමෙයි. නමුත් අපේ කෝණය තියෙද්දී අපේ චින්තනය හසුරුවන්නේ යම ප්‍රත්‍ය තේරුම් ගන්න. ඒකයි බුදුරණවහන්සේ සම්බන්ධිකයන් දේශනා කරන මේකින් එක ප්‍රත්‍ය වෙන විග්‍රහ කරලා පෙන්නන්නේ. එතකොට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතුයේ පැවැත්මක් ඊට අදාළ පැවැත්මක් ඉස්මතු වෙන විග්‍රහයට පදනම වන්නේ කාම දිට්ඨි සීලබ්බත අත්වාද කියන උපාදාන. ඒ ප්‍රධානම අත්වාද මම කියන ගත්ත පච්චක්තිය කනවීම මම කියලා යෙදීම ඒ මම කියලා යෙදීම ඇති තැන තමයි මම කියලා ගත්ත හැඟීම එක්ක තමයි මේ යම් පදනමක් යම් දෙයක් ඉස්මතු වෙන්න පැනවෙන්න හත්ය ඒක හොඳට හිතන්න මේ ලෝකයේ යමක් විග්‍රහ වෙනවා. දැන් අපට කාමයන් එක්ක මේ ලෝකේ විග්‍රහ වෙනකොට කාම සංකල්ප ඊළඟට කාමය ලෝකේත කාම ධාතුවේ කාමයේ ස්වභාවයක් එක සියලු පැවතුම් කාමයේ අතහැරුණට පස්සේ තමයි කාමයේ කාමයේ කියන කාරණාව ප්‍රමාණිකූලව නැති වෙන තරදී අපට ඒ සංකල්පමී රාගී කියන කාරණාවට එහා ගියපු ඒ රූපී ස්වභාවය නැත්නම් රූප කියන ධාතු නැත්නම් රූප කියන ස්වභාවයේ එක්ක පැවැත්මක් ඉස්මතු වෙලා ප්‍රඥප්තියේ සියලු දේවල් එනවා. එයත් අතහැරෙනකොට අරූප කියන එක මේ තුනෙන් තොරව පැවැත්මක් ඉස්මතු වෙන්නේ නැහැ. සංඤී අසංඤී මේ ඕන විග්‍රහයක් ඔය හැම එකටම යටා. දැන් අපි පටවි බව කතා කරනවා. අපි කතා කරනවා අරූප බව නැත්තම් මොනවා හෝ පාට හැඩතල මේ එක එකදී අපි කතා කරනවා ආකාශ විඥාන අපි අපි හිතනවා අපි කල්පනා කරනවා ඒ කාරණාව මේ මමගෙන් තොරව ඇති බව. අපි හිතනවා අපි ඒකට මමත්වේ කරගන්න නැත්තම් හොඳයි කියලා. නමුත් කිමුද මේ උපාදාන ප්‍රත්‍යයෙන් මේ භවය ඔය විඥානයක් කියන්නේ උපාදානයේ මූලිකම දේ අත්වාද කියන උපාදාන. මම කියන ගත්ත හැඟීම, ගත්ත විකෘතිය, ගත්ත වැරද්ද එතකොට එහෙනම් එයත් එක්ක තමයි මේ ලෝකේ සියලු දේ හමු වෙලා තියෙන්නේ. උපාදානියත් එක්ක. ඒක ඔබට දාසි විභංගාදී සූත්‍ර තුලදී පැහැදිලි වෙන්නේ නැති. උපාදානේ පටවිභව හැම වෙලේ උපාදානියත් එක්ක. ආපෝ තේජෝ වායෝ බව හැම වෙලේ උපාදානිය. ආකාශ හැම වෙලේ උපාදානියත් එක්ක. එතකොට එහෙනම් මේ කාම රූප ආරූප කියන මේ ස්වභාවය ප්‍රකට වුණේ මෙන්න මේ උපාදානේ මට අපි කොච්චර හිතුවත් අපි කොච්චර කල්පනා කරත් අපට යමක් ප්‍රකට නැක මම නෙවෙයි කියලා. හැබැයි ඒ ප්‍රකටත්වය හම්බ වෙන්නේ උපාදානයට අත්වාදයක් එක්කමයි. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. ඔය බව දක්කපු තැනදී තමයි මම කියන කාරණාව වැරදි බව හම්බ වෙන්නේ. එච්චකාරල අපට හම්බ වෙන්නේ නමුත් අපි හිතනවා නරකින් තොරව අපට මෙහෙම දෙයක් හම්බ වෙනවාය කියලා. එහෙනම් බලන්න මම කියන පැනවීමත් එක්කයි මේ ලෝකේ සියලු ප්‍රඥාත් ටික හම්බ වෙලා තියෙන්නේ. විඳ දෙයකින් නෙමෙයි. ඒකයි බුදුරණවහන්සේ මේ හැම තැනම උපාදානය කියන වචනයක් එක්කම විග්‍රහ කරන්නේ. පංච උපාදානස්කන්ධය. උපාදානයෙන් හටගත්ත උපාදානීය ධම්ම මේ උපාදානීය කියන වචනයක් තොරව මේක යෙදෙන්නේ නැහැ. ඒක ප්‍රධානම දේ මම කියන දේ. කාමයේ කියන කාරණාව මම කියන දේත් එක්කම තමයි ඉදිරියට තියෙන්නේ. එතකොට එයාට ප්‍රකට වෙන්නේ හැබැයි කාමය. දෘෂ්ටිය දෘෂ්ටිය තියෙන්නේ මම කියන දේත් එක්ක. හැබැයි ප්‍රධාන දෘෂ්ටිය දෘෂ්ටිය හැමදා තියෙන්නේ මූලික මම කියන එකත් එක්ක. සීලවතය, සීලබ්බතය. විමුක්තිය කියන නැත්නම් යම් කිසි කෙනෙකුගේ රැකවරණයකට විවිධ ප්‍රතිපදාවක් එක යොමු වෙනවා. ඒත් මමත් මේ පදනම් වෙනවා. ඒ පැවැත්මකට යොමු වෙනවා. එතකොට මෙන්න මේ පාදකයක් එක්ක තමයි මේ භවය කියන කාරණාව හම්බ වෙනවා ඒකෙදී මෙතන විග්‍රහ කරන මූල හනිදාන සම්බේන සම්බං සම්බතා සම්බං කසිකී කියන්නේ සියලු ආකාරයේ සියලුම ආකාරයේ පාදානි ආසති උපාදන්නකේ තන භවයේ පැන වෙනවද නැහැ සියලුම ආකාරයේ උපාදන්න කියනතෝ එතකම් භවයේ තියෙනවා කාමයේ විතරක්, ditthිය සීලපොත විතර නැතුණට හරියන්නේ නැහැ. සියලුම ආකාරයේ උපාදානීන කියනට ඒ තමයි ප්‍රධානම දෙයක්වාද මම කියන දේ. මේ නැති තැනදී මොකද මේ ඇති තැනදී දැකපු නුවණට හම්බ වෙනවා නැති තැන හම්බ වෙනවා මොකද මූලික පදනම අවිද්‍යාව. ඒක හොඳට නුවණ තියාගෙන මේ හොයන්න ඕනේ. අවිද්‍යාව පදනම. ඇතිතනදි මේ හම්බ වෙනකොට නුවණසට හම්බ වුණා නම් නැති තැන කියන කාරණාව හම්බ වෙලා නැති තැනදි මේ හම්බ වෙන්නේ අන්න ලෝකේ මිදෙන බලන්න මේ විග්‍රහය බුදුරණවහන්සේ දුන්නේ කොහොමද කියලා හිතාගන්නද මේ මේ අපි මම තුනම පදනම් වෙලා ඉන්න මගේ විග්‍රහය තුලම ඉන්න එයම හැදෙන ආකාරය විග්‍රහ කරලා එයම ඉක්මවෙන ප්‍රතිපදාවක් පින්වතුනි මනසට ආරම්භණයකින් නෙවෙයි හම්බ වෙන්නේ නුවණකට කොච්චර නුවණක් මේකට අවශ්‍යද අසාමාන්‍ය අපි හුදු විතරකයකට විතරක් මේ සීමා කරගෙන බෑ මේ දේ අවබෝධ කරගන්න වටහා ගන්න. මේක ලොකු නුවණක් ඕනේ. මේ භවයට ප්‍රත්‍ය උපාදානයේ බව ඔය විදිහට කල්පනා කරන්නට ඕන. මේ සම්බන්ධයෙන් තව අපි තේරුම් ගන්න කාරණා ටිකක් අපි ඉදිරියේදී කතා කරමු. මේ උදාහරණ පාදක කරගෙන මේ උපාදානය උපාදානය කියන්නේ මොකද්ද? මොකද මේ උපාදානයට ඊළඟ සංහාව හේතු මේ කාරණා තුනම එකතු කරගත්ත අපට උදාහරණ ටිකකුත් එක්ක යම් කාරණාවක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මේ කියපු විග්‍රහය ඔබ හොඳට බලන්න. ඔබ හොඳට බලනකොට ඔබට හම් වෙන්න ඕන දේ තමයි අපි හැමෝටම මම කොටු කරගත්ත රාමුවට මාගේ කල්පනාවට මම තේරුම් ගත්ත දේ හරි කියලා නෙමෙයි. මගේ කොටු කරගත්ත රාමුවට මම තේරුම් ගත්ත දේ හරි කියලා හම්බුණා නම් හම්බෙන සක්කාය දිට්ඨියනේ පටිච්ච සමුප්පාද ධර්මයේ න්‍යාය හරියට හම්බුනකොට කැඩෙන්නේ ප්‍රාක්කාය දිට්ඨියනේ එහෙනම් මම කොටු කරගත්ත මට තේරෙන දේ තුල නිවැරදිතාවයක් නෙවෙයි හම්බ වෙනට උනත් ප්‍රඥාවේදී හම්බ වෙන්නේ මම දාගත්ත මම කොට කරගත්ත මම කියලා කාරණාවේ වැරද්ද නම් මම තේරුම් ගන්න කියන කාරණාවේ හරියන්නේ කොහෙද මමත්තං සෝ අසං වින්දං නත්ති මේතින සෝචති මම කියන නොලැබෙන කොට මග්ගදී නැති වුණාට සෝක් කිරිල්ලක් නෑ මම නොයෙන්නේ නැතමදී මට තේරිච්ච දෙය අදාළ නෑ අපට පින්වතුනි මේ ධර්මයේදී හම්බෙන්න ඕන නැති පහරක් වදින්න ඕන කාටද? තමන්ට ධර්මයේ තේරෙන්න තේරෙන්න තමන්ට පහරක් වදින්න ඕනේ. ඔබ හිතන්නේ අපි හිතන්නේ උනාට ධර්මයේ තේරෙනවා කියන්නේ මට ලකුණක් හම්බුණා කියන්නේ. ධර්මයේ තේරෙනකොට මට ලකුණක් හම්බෙන්න විදියක් නැහැ. ධර්මයේ තේරුම දැනදී මට පහරක් වදින්නට ඕනේ. මගේ කෝලේ වැරදි බව හම්බෙන්නට ඕනේ. මගේ කෝලේ වැරදි කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මන අපි පහක් අතහරින අපිට මනත් එක්කනේ ඔක්කොම තියෙන්නේ. අපි මනත් එක්කනේ කල්පනා කරන්නේ. මනත් එක්ක කල්පනා කරන දේ හරිද වැරදිද? වැරදි ඒ වැරදි බව හම්බ වෙන්න මනට හම්බ වෙන්න විදියක් නැහැ. ඒක හම්බ වෙන්නේ ප්‍රඥාවට. එහෙනම් ප්‍රඥාව වැඩෙන්නට ඕනේ. අන්න ප්‍රඥාව වැඩෙනවා මොකක් කරනකොටද? මෙන්න මේ විදිහට මට හම් වෙන කෝණය වැරදි වෙන විදිහේ චින්තනයක් මෙහෙවනකොට හේතුඵල ධම හොයන තැනදී මම වැරදි බව හම්බෙන චින්තනයකට යොමු වෙනවා. එතන මම වැරදි බව හම්බ වෙන්නට ඕනේ. අන්න එතනදී ප්‍රඥාව හම්බ වෙන්නේ. එතකන් හම්බ වෙන්නේ. එහෙනම් මේ පටිච්ච සමුප්පාද න්‍යාය හොයාගෙන යන්න ඔබ බුදුරණවහන්සේ පෙන්වා දුන්න මූලික බුද්ධ වචනයට යොමු වෙන්නට වෙනවා. මූලික බුද්ධ වචනයත් එක්ක මේ විග්‍රහ ඔක්කොම යොමු වෙන්නට වෙනවා. එහෙම නැතුව අපට තේරෙන විග්‍රහයක් එක්ක යන දේ තුලම ඉස්මතු වෙනවා සක්කාය දිට්ඨිය බව. ඒ නිසා මේ ධර්මය අපි අපේ ජීවිතයේ සත්‍යම කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ ධර්මයෙන් පාදක කරගෙන ඔබට මේ කරපු කාරණාව එක යම් තේරුම් ගැනීමක් ඇති වෙන්නේ නැති අපි කොහොමනම් චින්තනයේ මෙහෙවිය යුතුද කියන එක අපි කොහොම සිටිය යුතුද කියන එක අපි කවුරුවත් අපට ලකුණක් දාගන්න කල්පනා කරන්න හොඳ නැහැ ලකුණක් දාගන්නවා කියලා කියන්නේ බාහිරින් නෙවෙයි අපි තුලින් තමා තුලින් තමා තුළින් ලකුණු ඇති කෙනාට තමයි බාහිරවත් ආය ලකුණු වල. තමා තුළින් තමාට ලකුණක් දාගන්න යන්න හොඳ නැහැ. තමා තුළින් තමාට වැරද්ද හම්බෙන්නට ඕනේ. ඒකද නිම්මක් දෙන්න යන්න හොඳ නැහැ. නමුත් අපට අද බුදුරජාණන් වහන්සේගේ චින්තනය බුදුරජාණන් වහන්සේ හිතපු වැඩ පිළිවෙල සත්‍ය වැඩ පිළිවෙල අද ගොඩාක් දුරස් වෙලා අද යොමු වෙන දේ තමයි සක්කායදිට්ඨිය ස්ථාවර වෙන චින්තනය. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නදී අපි ධර්මයේ ඉගෙන ගන්න ලෝකයේ දැනුමකට නෙමෙයි ලෝකයේ බුදුරණවහන්සේ කියලා කෙනෙක් විග්‍රහ කරපු හදනවක් විග්‍රහ කරපු මේ 아무තු න්‍යායක් අපේ ජීවිතේ තවත් අලුත් විග්‍රහයකට දැන් අපි අයින්ස්ටයින්ගේ දේවල් ඉගෙන ගන්නවා වගේ දෙයක් ඉගෙන ගන්න නෙවෙයි. මේ ධර්මය ඉගෙන ගන්න තියෙන්නේ සත්‍ය අවබෝධය කරගෙන. ඉතින් අපි සඳහා මේ ප්‍රයෝගී කරගන්න ඕනේ. දැන් මම හිතන්නේ පටිසෝපාද පිළිබඳව ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා අපි. තමයි අටක් විතර වගේ 38ක් 9ක් තිස්සේ කරුණාතාව අපි බව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා වරණ අද අපි පාදාපක්ඛින් බව මේ ටික විග්‍රහ කරගන්න දෙදුනා. ඉතින් අද සහ මේ සම්බන්ධයෙන් විග්‍රහ කරපු කරුණවල ප්‍රශ්න අහන්න පුළුවන් අපි ඒ සඳහා මේ අවස්ථාව දක්වනවා. ප්‍රශ්න ගොඩක් තිබුණත් අපි තවත් ඉදිරියටත් ඒ සම්බන්ධයෙන්ම සාකච්ඡා කරමු. ලයිජර්වසන්. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ගොඩක් වහන්සේට ගොඩක් පිං මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් දැන් යොමු කිරීමට තමයි අවස්ථාව. ඒ වගේම මේ සම්බන්ධයෙන් චුට්ටක් බැහැරව ප්‍රශ්නයක් අහලා තිබ්බා ඒක අපේ මේ මේ උන්කන් දෙන්න පිළිසෙන් එක්කෙනෙක් ඌට ඇති ප්‍රශ්න තමයි මේ අනුපස්සනා කියන්නේ මොකක්ද කියන එක. නුවණින් නැවත නැවත බැලීමද කියලාත් ඔහු කල්පනා කරනවා. ඉතින් ඔබ වහන්සේට ඒ පිළිබඳව උත්තරයක් දෙන්න තියෙනවා මුලින්ම මම ගොඩක් පින් දෙනවා. මොකද මම හිතන්නේ ඔහුත් ඒ ගැන උත්තරයක් එනකම් බලාගෙන ඉන්නවා. ඒ වන්සන්න. අනුපස්සනාව දැනගෙන කාය අනුපස්සනාව අනුව දකින්නට අනුපස්සනාව කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව දැන් අපි ඊළඟට ආය දන්නවා අනුස්සති බුද්ධානුස්සති අනුස්සති කියන්නේ සිහි කරනවා බුද්ධානුස්සතිය බුද්ධානුස්සතිය බුදු ගුණ සිහි කරන්නේ ධම්මානුස්සතිය ධර්මයන්ගේ ගුණ සිහි කරන අනුස්සති අනුපස්සනාව කියන්නේ ඒක අනුව දැන් පස්සති කියන වචනේ කියන්නේ දකින්නවා කියන්නේ ඒක අනුව දැකීමකට යොමු වෙනවා. කායේ කායානුපස්සී. කායේ කායානුව දකින්න. එතන පාදක කරගන්නවා කායානුපස්සනාව කියන්නේ කය කියන කාරණාව. පාදක කරගන්නවා වේදනාව. වේදනාව පාදකයක් වෙනවා ධර්මය. පාදකයක් වෙනවා සිත. එතකොට යමක් පාදක කරගෙන ඊට අනුව දකින්න යොමු වෙනවා. ඒකට අනුව දකින්න යොමු වෙනවා. ඒක පාදක කරගෙන. එතකොට අනුපස්සනාව අනුස්සති කියනකොට යමක් පාදක වෙන බුදුරජාණන් වහන්සේ අනුස්සති ඒක අනුස් ඒක සිහි කරනවා. දැන් අනුස්සති කියන තැනදී අපට බුදු ගුණ වැඩෙන්නට ඕන. වචනයක් විමුණුව කියලා හරියන්නේ නැහැ. බුදු ගුණයක් ඒක අනුස්මරණයක් වෙන්නට ඕන. එතකොට අනුපස්සනාවක් වෙන්නේ ඒක අනුව පස්සනාව දකින්නට යොමු වෙන අවස්ථා දක්ින්නට යොමු වීම කියන එක තමයි අනුපස්සනාව කියන එක. කාය අනුපස්සනාව, වේදනා අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව, ධම්ම අනුපස්සනාව කියන මේ සියල්ලම එක විග්‍රහ කරලා තියෙනවා. අපට හැම වෙලෙම බුදුරණවහන්සේ කරපු විග්‍රහය ඊට අදාළවම අපි පටන් ගන්නට ඕනේ කියන්නේ අපි අද ගොඩක් මේ විකෘති ධර්මයක් කියන නිසා වචන කෑල්ලක් හඩලා විග්‍රහ කරන්න යොමු වීමෙන් ධර්මයේ ගොඩාක් කුප්ති කරගන්නවා. ඒ නිසා අපි යෙදෙන්නේ කොතනද කියලා බලලා ඊට අදාළව තමයි මේ ධර්මයේ තේරුම් ගන්නට ඕනැත්තේ. ඒ නිසා බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ දේශනාවකම පැහැදිලි කරනවා පද වැයන ක්‍රමයට නිවැරදිව ඉගෙන ගන්න නැත්නම් ඊට අදාළ අර්ථය කල්පනා කර නැත්නම් එයාගේ ශාසනීය විනාශයකට යොමු කරන කෙනෙක් කියලා. එහෙනම් අපට ඔය එක වචනයක් විතරක් අල්ලගෙන අපි විග්‍රහ කරන්න යන්නේ නැතුව අපට ඒ වචනේ යෙදෙනසනත් එක්ක ඒ ධර්මයේ මුලැඳාග සම්පූර්ණයෙන් විග්‍රහයකට යොදා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට මේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපේ භාෂාව උනත් බලන්න සමහර වෙලාවට කල්පනා කරලා එකම වචනේ විවිධ අර්ථවලට අපට යෙදෙනසන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරණවහන්සේ යොදන තැනත් එක්ක ඒක බලාගෙන අපි විග්‍රහ කරගන්නට ඕනේ. එහෙම නැතුව අද මේ විකෘති විග්‍රහයක් අද සමාජය යන නිසා මේ වචන අල්ලගෙන කඩන එකත් එක්ක විවිධ ප්‍රශ්න එනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ගොඩාක් වෙන විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා. ඒ වචන අල්ලගෙන කරන විකෘතිය තියෙන වැරද්ද අපි ඒක යෙදෙන තැනක් එක්ක එක්ක මේක කල්පනා කරන්නට ඕන. බැචිරුවත් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන ටික දැන් අපේ මේ ඉන්න පිරිසට දැන් මේ ප්‍රශ්න යොමු කිරීමට කාලයයි. ඒකින්ද මම මේ අවස්ථාව දෙනවා කවුරු හරි කෙනෙකුට ප්‍රශ්න යොමු කරන්න තියෙනවා නම්. ඊළඟ සර්ණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ කායානුපස්සනාවටම සම්බන්ධ ප්‍රශ්නයක් දැන් අපි දන්නවා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී අර එක එක ඉස්සලා ආනාපාන කොටසින් පටන් අරගෙන නව සීවතයකට යනකල් යනවා. දැන් ඒ හැම ඒ හැම පබ්බයක් අවසානයේම තියෙනවා අර අතිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතාවෝති කියලා. ඒකම කොටස තියෙන්නේ. දැන් මගේ ප්‍රශ්නේ තමයි දැන් ඉස්සරලාම ආනාපාන සතිය බලනකොට තමාගේ ඇතුලෙන් අර පොට්ටබ්බ රූපය ගැන අපි විදර්ශනා කරන්න හදනවා. එතකොට තමාගේ තුලින් තමයි ඒක දකින්නේ. හැබැයි අර නවසීවතේකට යනකොට ආයි බාහිරයට ගිහිල්ලා තියෙනවා ඒ බාහිර ශරීරයක් පිළිබඳව. හැබැයි එතනතර අන්තිමටම තියෙන්නේ අත්තේ කායෝතිවා 50 සතින් පච්චුපට්ඨිතා ඒ කොටසමයි. එතනත් ඇතුලින් බැලීමක් වෙන්න ඕනේ නේද කියලා මට ප්‍රශ්නයක් ආවා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම වැදගත් යහපු කාරණාව හිත මුලියත් ඉලින කාරියෝ වැදගත්. ඔය විදිහට අපි චින්තනයක් මෙහෙවන්නට ඕනේ මේ ධර්මයේ ඒක තමයි අපට මේ ධර්මයේ ඉස්මතු වෙන කාරණාවට දාන කාරණා අවශ්‍යක කල්පනා කරන එකක් විතරයි කරන්නේ. බුදුරණවහන්සේ ආනාපාන සති සූත්‍රය විග්‍රහ කරනකොට ආනාපාන සති සූත්‍රයවත් අහලා කියනවා මේ කජමාවතක් නැත්නම් මේක පහසුවේ මේ ධර්ම අවබෝධයටම යොමු වෙච්ච දෙයක් කියලා. ඔබ එතන හුස්ම රැල්ල කියන අවධානය යොමු කරගත තැනදී අපට පොට්ටබ්බයක් එක තේරෙනවා නුවණ වැඩි කෙනාට ඒ සිහිය වීර්ය පාදක කරගෙන ඒකත් එක්කම මේ සත්‍ය දැකීමෙන් එයාට යන්න පුළුවන් පටිච්චසමුපාදයේතර හම්බ වෙනවා ඒකට ආය අලුතින් වෙන කල්පනා කරන දෙයක් නෑ පටිච්චසමුපාදයේම හම්බ වෙනවා ඒකට ලොකෝ ජීක්ෂණ පොලක් එකයි යොමු වෙන්නට තියෙන්නේ අනිත් විග්‍රහ ඔක්කොම ගන්නකොට බලන්න හැම එකම තියෙන කායපසනාවේ මූලිකව සිහියක් එක්ක. ඒ කියන්නේ සිහිය දියුණු කර ගන්න. දැන් අතනද ඔබත් අහලා ඇති මේ ගී සූත්‍රය තියෙනවා ආනාපාන සතිය විදක්ඛින්චාර සංස්කෘතවන්ට හේතු වෙනවා. එහෙනම් අර බාහිර ඔක්කොම අතහැරිලා තමා එකටම යොමු වෙලා. අන්න ඒකත් එක්කයි ආනාපානසතිය තියෙන්නේ. දැන් අනිත් අනුපස්සනා ඔක්කොම ගත්තාම සම්පජානීය ක්‍රමෙන්නේ ඉරියාපතේට යොමු වෙන්නේ ධාතු මනසිකාරයට අටිකෝලයට නවසීවතිකයට මේ මේ එකක්ම ගත්තහම නවසීවතිකයට යනකොට තමයි ඒක ගොරෝසු මට්ටමට ගිහිල්ලා කියන්නේ අනුන්ගේ දෙයක් ඇස් දෙකින් දැකලම ඒකට යොමු වෙලාම දැන් කල්පනා කරලා බලන්න. ඒ අර ලෝකයේ තියෙන අසාරත්වය ලෝකයේ අසාරත්වයෙන් ප්‍රකට කරගෙන ඒ තුලින් ඉන්න. එතකොට දැන් අසන ආනාපානසති විග්‍රහ කරලා පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම අර ඔක්කොම තැහැරලා මේ තමා තුළින්ම මේ හුස්ම රැල්ලත් එක්කම පටිච්ච සමුප්පාදයට යොමු වෙන එක. දැන් අතන විග්‍රහ කරලා කියනවා නවසීවිතිකත්ව සම්පූර්ණ බාහිර මේ ඇහැට පේන මේ ලෝකීය අසාරත්වයම දැකලා ඒක සමන්ට ගලකලා යොමු යොමු කරගන්න. ඇයි එච්චරටම අර මූල ප්‍රබල නෝන නැහැ. ඉස්සරහම ලෝකීය මට්ටමින් බලන්න වෙනවා. ඊළඟට ධාතු මනසිකාරයේ පටික්කුලය ගන්නකොට ඒක අපේ කයත් එක්ක. එතකොට අපට සාමාන්‍ය කල්පනා කියලා. අතන විග්‍රහ කරන්නේ පටික්කු මේ නවසීවිතිකේ බාහිර හැට පේන එකක් බලනවා. ඊළඟට සති සම්පජාන්නේ ධාතු මේ ඉරියාපතේ ගත්තට පස්සේ අපේ ඒත් අපේ කයේ අර යම් ක්‍රියාවක් එක දැන් අර ආනාපාන සතියේට වඩා ටිකක් ගොරෝසුයි. ආනාපානසති ගොඩාක් සියුම්නේ. නමුත් සම්පජන්ණේ එලියාපතේ වගේ කියන කාරණාවේදී අපට අපේ යම් ඊට වඩා ගොරෝසු මට්ටමක්. දැන් ආනාපාන සතිය තුල සමතේ වැඩෙන වෙන විග්‍රහයක් බුදුරණවහන්සේ ඇති බව විග්‍රහ කරන අරිට සූත්‍රයේ. එතකොට එනම් ඒ ඒ තරම් ආනාපාන සතිය වැඩි උපමණින්ම සත්‍ය හම්බ වෙන්නේ නැහැ. ආනාපාන සතියේ විග්‍රහයක් හම්බ වෙන්නේ බුදුරණවහන්සේ කියපු ක්‍රමයට පටිසම්පාදිත කරත් එකයි යුතුය කියන කාරණාව ඒ ඒ නෝන පාදක කරන වැඩ කරන්නේ. එහෙම නැතුව ආනාපානසති වැඩුවා කියලා අර අරිට ස්වාමීන් වහන්සේ කියපු විග්‍රහයක් විතරයි වැඩෙන්නේ. එතකොට ඒකයේ සියුම්ම මට්ටමක්. ඊට පස්සා ඉහළ මට්ටමක් මේ කියන්නේ ඊට වඩා ඉහළයි කියලා කියන්නේ ප්‍රකට මට්ටමක්නේ. සම්පජන්ණේ සහ ඉරියාපතේ කියන එක ආනාපානසතියට වඩා ගොරෝසු මට්ටමක්. ඒතකොට ඒකින් අපට සිහිය දිනු කරගන්න අන්න අරක අමාරු කෙනාට කියන්නේ එච්චර සීන තිකනට අරක පහස. ඒතකොට අතන ඒ සියුම්ම කාරණාවෙත් වෙන පැත්තකුත් තියෙනවා වගේම මේ මේ කාරණා විතරතර වෙන පැත්තක් තියෙනවා. ඒ කියන්නේ සාප්‍රදාන්නේ සහ ඉරියාපති අර ගොරෝසු වට්ටෙදි ඒක බුදුරණවහන්සේ පෙන්නපු දෙයට එහා ගියපු තව පැත්තක් තියෙනවා. එතකොට ඒක කරා කියලා ඒක විතරක් කරා දැන් අද කරන්නේ ඒක විතරයි. දැන් ආනාපානසතියත් ඒක විතරක් කරන ස්වභාවය තියෙනවා හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු අත්‍යකායතිව මේ සමුදය ධර්මවල පස්සේ විග්‍රහය නැතුව. ඊට පස්සේ සම්පජන්නේ සහ ඉරියාපතිය කියන එක ඊට වඩා ගොරෝසු මට්ටමේ තියෙන එක අර දෙය විතරයි කරන්නේ. හැබැයි බුදුරණවහන්සේ වෙන්න පොර අත්‍යකාරීත්වය පනස්සති කියන මෙන්න මේ නුවන් වඩනකට පිළිල කරන්නේ නැහැ. එතකොට අර දෙය තමයි ප්‍රකට. ඒක ප්‍රකටයි. ඉතින් මේ දෙය කරනවා. අර අරපහතිය අනිත් දේ කියනවා වගේ මේක හැබැයි ඊටත් වඩා අර නුවණ අඩු නැත්නම් අර සිහිය මේ ලොකු දෙයක් එක්කනේ කරන්නේ. ඒ නිසා ප්‍රකටත්වය වැඩි තමයි. ඊළඟට පටික්කුලය මේ ධාතුමනසිකාරය වගේ කාරණාවකදී එතනදී ඒ ඒ සම්බන්ධයෙන් විග්‍රහ කරන දැන් ලෝකයේ දැන් තමන්ගේ කයේ යම් අසාරත්වයක් එක්කනේ බලාගෙන යන්නේ. ඒතකොට අර එතනක් කියනවා මේ ලෝකයේ මට්ටමින් අර ඒ ගොරෝසු දෙයක් එක්ක නොයැලෙන ගතිය දැන් ඒක තමයි ප්‍රකට වෙන්නේ. නමුත් අර එතන බුදුරණවහන්සේ වෙන මේ අතිකායෝචය 57 සමුදය ධම්මන පස්සීවා කියන මේ විග්‍රහයට එතෙන්ද යමු වෙන ගැටි අඩුයි. මොකද එතන තවත් ගොරෝසු මට්ටමකින් අර සිම් මට්ටමකට යොමු කරගන්න. ඊටත් වඩා නවසීවතිකය කියනකොට දැන් බාහිර කුණු වෙච්ච කය සහ තමන්ගේ කයට ගලපා බලන්න ඒ කියන්නේ ඒ තත්ත්වම යොමු වෙන ස්වභාවයක් විග්‍රහ කරනවා. දැන් එතනක් තියෙනවා ලෝකයේ සංසිඳන මට්ටමක් කියන්නේ. නමුත් බුදුරණවහන්සේ වෙන විග්‍රහය තුළ වඩා එහා කියපෝ මේ සමුදේ දකින්න පැට පිළිදක් තියෙනවා අත්‍යකායත්ව 56 කියන මේ විග්‍රහය පැහැදිලි කරලා දෙන. එතන පැහැදිලි වෙන ඒ පටිසම්පාද න්‍යාය. එතකොට ඒකට යොමු වෙන්න සමන්ගේ පැත්තට යොමු වෙන්නට වෙනවා අර කාරණාව පාදක කරගෙන. උස්මරල්ල විතරක් පාදක කරගන්න යොමු වෙච්ච කියලා එතන එක අතන නවසියෝචිකේ පාදක කරගන්න යොමු වෙන තව විග්‍රහයක් තියෙනවා. හැබැයි ওই විග්‍රහ ඔක්කොගේදීම පටිසමුප්පාද න්‍යාය හම් වෙන්නට ඕනේ. පටිසමුප්පාද න්‍යාය හම් වෙන්නට නම් මම අර ගොඩක් විග්‍රහ කරන තැනදී ඒකයි පැහැදිලි කරේ. දැනට විග්‍රහ කරද්දී පැහැදිලි කරේ. උපාදානීය කියන කාරණාව එක තමයි මේ සියලු පැවැත්මක් ප්‍රකට වෙලා තියෙන්නේ. උපාදානීය කියන්නේ පටිසමුප්පාදයට එක්ක අපේ නව ජීවිතිකය වූ ධාතු වර්ෂිකාදී වූ සම්පජානී වූ හුස්ම රැල්ල හෝ ඕනම දෙයක් අපට ප්‍රකට වීම හම්බ වුණා කියන්නේ උපාදානයේ මමත්වයේ ඉඳන් ඔක පටිච්චසමුප්පාදයේ අවිද්‍යාවත් කරගෙන ආව න්‍යාය එහෙනම් අපට මොන දෙයක් හම්බ වුණත් ඔය බුදුරණවහන්සේ වෙන්න සමුදයමාන පස්සීව හොයන පටිච්චසමුප්පාද න්‍යායට යොමු වෙන්න වෙනවා ඒකට අර නුවණට නුවණ ඇති කරගෙන එතකන් අපට අර මූලිකව තියෙන ගොරෝසු මට්ටමින් තියෙන දෙයක් අයින් කර ගැනීමක් නැත්නම් අර අපට මේ බුදුරණවහන්සේගේ මේ සූක්ෂම ධර්මයට යොමු වෙන්න බෑනේ අපට කාමයන් හිත හිත අපට බෑනේ වැරදි කර කර අපට බෑනේ වෙන දේවල් හිත හිත මේ සූක්ෂමව වෙන්නු මේ චීක්ෂණ ප්‍රඥාවට දකින්න තියෙන මේ ධහමට යොමු වෙන්න ඒ ධහම ගැන කල්පනා කරන්න ඒ ධහම එළියට අහන්න එතකොට ඒකට තමයි මේ සියලු වටපිටාවල් අර අර විදිහට යොමු වෙනකොට අතහැරෙනවා අර බාහිර දේ එතකොට තමයි බුදුරණවහන්සේ පෙන්නපු මේ උපාදානයෙන් යුක්ත මේ ලෝකයේ හටගන්න හැටි විග්‍රහ වෙන මේ ධර්මය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට අර තීක්ෂණ නුවණකින් යුක්ත වේකට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අර ආශ්‍රෝමයක් උදාහරණයට දෙන තැනදී සියුම්ව මේ පළපු ඒ ආශ්‍රෝමයේ සියුම් සියයට පළපු ආශ්‍රෝමයේ ඇතින් ඉල්ලකට විදින්න කොච්චර තීක්ෂණ හැකියාවක් මුලින් ඇති කර ගන්නවද? අන්න ඒ වගේ තමයි මේ හැකියාවතර බාහිර තියෙන සියලු දේවල් අතහැරලා යනවා මේ අර කරන භාවනාව මූලික කාරණාව තුලින් එයා අර පැත්ත බාහිර දේ අතහැරලා අතහැරලා ඊට පස්සේ බුදුරණවහන්සේ වෙන්න පුදේටම විග්‍රහයට යොමු කරගන්නයි ඒ දේ තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයක් තුළම මේ විග්‍රහයට අපි යොමු වෙන්නට ඕනේ. නමුත් අද අපි අර ගොඩක් වෙලාවට අනිද්දේට විතරයි යොමු වෙලා තියෙන්නේ. ඒකට ඉතින් හේතුවම එකක් බුද්ධ වචනය පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් නොකිරීම මේ අද ලෝකයේ නූතන ලෝකයේ තියෙන කාමයන් එක්ක තියෙන අසහනීය වරණ තැනදී අර කාරණාවේදී අපට සහනයක් ලැබෙන නිසා මේ අසහනය නැති බව හම්බ වෙච්ච නිසා අපි හිතනවා මේ බුදුරජාණන් වහන්සේ වෙන්නකෝ මූලිකම තන නිවැරදිම දේ කියලා අපි සාමාන්‍ය සංස්කෘතියකින් අතහැරලා යනවා අපි ඒ ඉතින් යහත බුදුරජාණන් වහන්සේ වෙන්නකෝ සත්‍යයේ හොයන්න යොමු වෙන්නේ ඒක තමයි ගොඩාක් තියෙන වැරද්ද. සත්‍යයම ගවේෂණය කිරීමේ හැඟීම චින්තනය නැති නිසා తాවකාලිකව සතුටක් විඳින දෙයක් තමයි ලෝකයා කැමති. ඒමයි හොයන්නේ. දැන් අද බලන්න අපි සියලු දෙනාම ලෝකයේ මට්ටමේ කල්පනා කරලා බැලුවොත් අපි කවුරුත් සුඛකාමී බුදාණෙනි මේ ලෝකේ ජීවත් වෙන හැමෝම එතකොට අපි කවුරුත් කැමතිනේ අපට යමකින් ලැබෙන දෙයක සතුටු වෙන්න අපිට ලස්සන ප්‍රියමනාප රූපයෙන් සද්දයෙන් ගන්ධයෙන් රසයෙන් පහසෙන් අපි සතුටු වෙන්න කැමති. මොකද සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න මමත්වයේ පෝෂණය කරන්න අපි කැමති. සතුටු වෙන්න කැමති. ඉතින් ඔය හැඟීම තියාගෙනම ඔය ඔය දේ ඇතුවම තමයි මේ බුදුරණවහන්සේ කියපු දෙයක් පුරු කරන්න යන්නේ. අතන කාමයන් එක්ක අකුසල් පැත්තෙන් කැමැත්ත ඇති කරගත් එක නැති කරගෙන දැන් මොකද කරන්නේ? දැන් තාමත් තියෙන්නේ අර හැඟීමමයි. එහෙනම් තමන් සතුටු වෙන දේ තමයි. අන්න තමන්ට යම් කිසි ආස්වාදයක් කියන තැනදී යම් කිසි සමාධියක් කියන තැන තමන් සතුටු කරගන්න කැමැත්ත තියෙනවා. ඉතින් ඒ කාරණෝ අර ප්‍රතිපදාවට වඩා ශ්‍රේෂ්ඨයි. ලෝකේ සුඛ ප්‍රතිපදාවකට යොමු වෙනවා. නමුත් සත්‍ය දකින්න ප්‍රතිපදාව තව එතකින් එහා දෙයක්. මෙවැනි කෙනෙකුට තමයි ඒ දේ පහසු. ඉතින් අද තියෙන්නේ එතනින් නතර වෙනවා. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය කියවෙන්නේ නැතිකම. ඉතින් අපි ඒක හොයන්නට ඕනේ. ඒක ඉතින් හැමෝටම ගෝචර නෑ. මොකද ඉච්චරටම මේ ලෝකයේ සැපයත් එක්ක ඉන්න කැමති නිසා ඒකටම ගිජු වෙලා ඉන්න නිසා අර දේවල් හොයන්න යමු වෙන්නේ. ඒක ඉතින් අද සමාජයේ ස්වභාවය. නමුත් අපි බලන්නට ඕනේ හැම වෙලෙම මේ සක්කාය දිට්ඨිය කරන වැඩ පිළිවෙල බුදුරණවහන්සේ වෙනපු විග්‍රහයත් එක්ක ඉතින් අපි කවුරුවත් හිතන්න එපා අපි දන්න දෙයක් මෙතනින් කියනවා අපි එතන අතර වෙන්න ඕනේ අපට දැන් මේක තේරෙනවා කියලා ඒ හිතන ගතිය එකම තමයි අපට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යමු වීමක් ඇත්තේ ඉදිරියට යමු වෙනට නම් අපට අවසානයක් හම්බෙන්න බෑ අපට හැම වෙලෙම ඉදිරියක් තියෙන්න ඕනේ අවසානයක් හම්බුණා නම් අපි ඉදිරියට යමු වෙන්නේ. එහෙනම් මේ ධර්ම මාර්ගයේ හැම වෙලෙම තියෙන්නට ඕන තමයි අපට තව ඉදිරියට යමු වෙන්න අවශ්‍ය ගතිය. අන්න ඒකට අපිට විචක්ෂණය නැත්තම් චින්තනයේ යොමු කරන්න ඕනදී හම්බෙන්නට ඕනේ. ඉතින් ওই විදිහට අපි කල්පනා කරනකොට අපට ඊට තීරු ගන්න හැකියාව ලැබෙනවා ධර්මයේ පාදක කෙරෙහි. තේරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අත්වාද උපාදානය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ අත්වාද උපාදානය කියලා මම කියලා ගැනීම ඒක සංචේතනාවක්ද එහෙම නැත්නම් ඒක හැඟීමක්ද කියන එක අනිත් එක තමයි එතන මේ අජත්ත බහිත්ත කියලා බෙදා ගැනීමේ වැරද්දම නේද ස්වාමීන් වහන්සේ එතකොට උපාදාන පත්‍ය භව නැත්නම් අත්ත මම කියලා ගත්ත හැඟීම නිසා භවය කියනකොට ස්වාමීන් වහන්සේ අර පැහැදිලි කරා මම කියන හැඟීම නැත්නම් කාම රූප අරූප බව ඇති වෙන්න බෑ නේද කියලා. එතකොට එතන අජත්ත බහිද්ද බෙදා ගැනීම මේ වැරද්ද වගේම එකක් නේද ස්වාමීන් වහන්සේ. පිරුවන් සරණයි. පිරුවන් සරණයි. දැන් අපි භවයේ භවයේ හොයාගෙන ගිහින් භවයේ හොයාගෙන යද්දී තමයි අපට උපාදාන හම්බ වෙන්නේ. තව ඉතින් උපාදාන භාවනාවෙන් අපට හම් වෙන ගොඩක් දේවල් කියනවා. දැන් ඒකයි මේ පත්‍ය මේ පත්‍ය සමපද ඉච්චර සුන්දරයි. දැන් අපිට එකකින් පස්සේ එකක් නෙමෙයි හම්බ වෙන්නේ. මේක අපි හරියට හොයාගෙන යනවා නම් දැන් පටි සම භවයේ උපාදාන වලින් එනකොට අපිට හම්බෙන දේවල් කියනවා. සංහව හම්බෙනවා, වේදනාව හම්බෙනවා, ස්පර්ශය හම්බෙනවා, සලායතන හම්බ වෙනවා. එතකොට මේවා දැන් අපිට හිතෙන්නේ මේකෙන් පස්සේ කියන එක එහෙම එකක් නෙමෙයි මේ මේ මේ පදනමට මේ මේකට තියෙන පත්‍යක් කියන්නේ. පටිසෝපද කියන්නේ එකකින් පස්සේ එකක් නෙමෙයි. එහෙනම් මේ උපාදානය කියන කාරණාවට ප්‍රත්‍ය කියනවා තව. මේ ප්‍රත්‍ය හැමෙන්නට ඕන. දැන් මේ අපි කතා කරේ උපාදානයේ බවල කියන එක. එහෙනම් උපාදාන ගන්නකොට අපට අනිවාර්යයෙන්ම හස්ය හම්බ වෙනවා. අපට ආයතන හම්බ වෙනවා. එහෙනම් ඒ කාරණා ටික හම්බෙතොර බලන්න එහෙනම් මේ උපාදාන විග්‍රහයට ප්‍රත්‍ය ටිකේ ටික. අද අපි උපාදාන විග්‍රහ කරන කාරණාව දැන් අපිට මේ ලෝකේ දැනෙන හම්බ වෙන්නේ ඊළඟ අපි හිතමු අපට ඇහැ හම්බ වුනේ අපට ඇහැ හම්බුනේ කාමයක් එක්කනේ අපට මන හම්බුනේ අපට තන රූප අරූපත් එක්කනේ එතකොට අපට හම්බ වුනේ කාමය අපට මේ මේ ආයතන කාමයන් එක්ක සංකල්පමේ රාගයක් එක්ක එතකොට අපට මේ පැවැත්මක් එක්ක හම්බුනේ මම බුදුරණවහන්සේ විග්‍රහ කරන මේ ආයතන පදනම පස්සේ කියන පදනම මේ උපාදානයේ ප්‍රත්‍යය උපාදානයට හේතුව අපට හම්බලා තියෙන්නේ උපාදාන වුණාට පස්සේ ආයතනේ. දැන් අපි දන්නේ අපට වෙලා තියෙන මගේ මගේ කියන්නේ මට ඇහැට පේන මොකක්දන්නේ. නමුත් උපාදානයේ ප්‍රත්‍යය. උපාදානයේ ප්‍රත්‍යය. බලන්න මේක කොච්චර අපිට චින්තනය වෙනස් කරන්නද චින්තනය අපි අපි බුදුරණවහන්සේ කියපු විදිහට චින්තනය කොහොමනම් හිතන්න තියෙනවද? ඒකයි අපට හැම වෙලෙම මේ ධර්මයේ තුලදී මේ මම කිව්වේ හම්බෙන්නට ඕනේ මේ අවසානයක් නෙමෙයි හිතන්න ඕන දෙයක්. මොන නිවසන්න දෙයක්. මේ පටිච්චසමුප්පාද විග්‍රහයක් කියන්නේ. එහෙනම් ඒ කාරණාව අපට හම්බ වෙනවා. ඊළඟට තමයි අපට මේ දුපාදානය කියන කාරණාව මෙන්න මේ ප්‍රත්‍ය බවත් එක්ක අපට හම් වෙන තැනදී අපට මේ සියල්ලක්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා ක්‍රමානුකූලව අපි කල්පනා කරගෙන යන තැනදී. එහෙම නැතුව වෙන එකක් නෙමෙයි. එතකොට මේ මමත්වය කියන එක මඤ්ඤණාවක්. මමත්වය මඤ්ඤණා. ඒතකොට මමත්වය කියන මඤ්ඤණාව මමත්වය වඤ්ඤණාව උපාදාය අස්මීති. හෝති කියන අස්මීති කියන්නේ මාඤ්ඤය කියලා. එතකොට මේ මාඤ්ඤය කියන කාරණා අපට හම්බ වෙන්නේම තණ්හා ප්‍රත්‍යයත් එක්ක. එහෙනම් තණ්හාව කියන දේ ඇතිතර තමයි මේ උපාදානීය කියන කාරණාව හම්බෙන්නේ. එතකොට එන අපට හැම වෙලෙම හිතෙන්නේ ඇත්තට මම ඉඳලා ඊට පස්සේ අනිත්‍යය හැටියටනේ. නමුත් මම ඉඳලා මගින් පස්සේ මම උපාදාන කරගන්නව නෙමෙයි. මම ඉඳලා මගේ මන තිබිලා හිතන එක නෑ. එහෙම නෙවෙයි දැන් අපට මේ උපාදානයත් එක්ක තමයි ඔය සියලු දේ ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ඒ මඤ්ඤිතය කියන කාරණා, ඒ හැඟීම කියන කාරණා. ඒක ඇත්තටම අයිති වෙන්නේ මඤ්ඤිතය කියන එක. සංඥාපත්‍යෙට තණ්හා හේතුවට තණ්හා හේතුවේ නිසා තමයි දෙත් තියෙන්නේ සතුටින් පිළිගත්ත නිසා තමයි කාරණාව තියෙන්නේ මෙන්න මේ විදිහට අපි ගොඩාක් කල්පනා කරන්නට ඕනේ ඉතින් ඇත්තටම එහෙම මේ කල්පනා කරන එක ගොඩාක් වැදගත්. ඊළඟට අපට මේ මේ හේතු ටික අපට තවදුරටත් ඒ ප්‍රතිසම්පාදිතෝ කාරණා හොයාගෙන යනකොට හම්බ වෙනවා. ඉතින් ඒ සඳහා අපි නුවණ වර්ධනය කරගන්න ඕන විදිහට කල්පනා කරන්නට ඕනේ. හැම වෙලෙම අපි ආරණ්‍යය පිට පරින්න හොඳ නැහැ. ඉමස්මින් සතිදා හෝති මස් උපාරේජක උපජ්ජති. කියන මේ ආරණ්‍යයට යොමු වෙලා බලන්නට ඕනේ. එතකොට තමයි අපිට මෙය හැම වෙලෙම නිරවුල් කරගන්න පැත්තකට යන්න පුළුවන්. හැම වෙලෙම අපට හම් වෙන්නට ඕනේ ඒ චින්තනය හසුරවන්නට ඕනේ වැඩ පිළිවෙල. එතකොට තමයි අපට මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මොකද ඔබ අහලා තියෙනවා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා සම්මාදිටියට කියන්නේ ප්‍රඥාව ප්‍රඥාව ඇති තැන තමයි පටිසමුප්පාද දර්ශනය පටිසමුප්පාද දර්ශනය කියන ප්‍රඥාවට එනම් අපිට දැන් පටිසමුප්පාද දර්ශනය කියන්නේ මේක නිවැරදි දැක්ම කියන එකනේ නිවැරදි දැක්ම කියන එකනේ එතකොට නිවැරදි දැක්මට දකින්න අපට ප්‍රඥානතුව බෑ ප්‍රඥාව අනිවාර්යයෙන්ම ඕනේ. දැන් අපිට මේ ලෝකීය හරියට දකින්න අපේ ඇස් දෙක ඕනේ. අපි අන්දරඟ අපිට දකින්න බෑ. ඒ වගේ ප්‍රඥා චක්කසෝනේ අපට පටිසමුප්පාද දකින්න. එහෙනම් පටිසමුප්පාද නිර්වෘල් බව හම්බ වෙන්නේ. නිර්වෘල් බව හම්බ වෙන්නේ ප්‍රඥාවට. එහෙනම් ප්‍රඥාව අපේ ඇති වෙන්නට ඕනේ. මනසට නෙමෙයි හම්බෙන්නේ නිර්වෘල් බව. ප්‍රඥාවට ඇති වෙන්නේ. ප්‍රඥාවට ගන්නේ මානසිකාරය, යෝනිසු මානසිකාරය, විචක්ෂණිය. ඒකට ඇහෙන්නට ඕනේ ධර්මයේ. ඒ ඇහෙන ධර්මයේදී අපට විචක්ෂණියට යමක් හම්බ වෙන්න ඕනේ. එහෙනම් මේ කරුණු දෙක අපට හම්බෙච්ච තැනදී තමයි මේ පටිච්චසමුප්පාද දර්ශනයට අවශ්‍ය දේ අපිටුරට හම්බෙලා තියෙන්නේ. එහෙනම් අපට හැම වෙලෙම ওই කාරණා ටික ওই විදිහ විචක්ෂණයක් හම්බෙන්න ඕනේ. අපට අපේ මනසට අපිට තේරෙන දෙයක් නෙවෙයි පටිච්චසමුප්පාදේ අපේ මනසට ගැලපෙන දෙයක් නෙවෙයි පටිච්චසමුප්පාදේ ප්‍රඥාවට තේරෙන ප්‍රඥාවට ගැලපෙන දෙයක් විතරයි මනසට හම්බ විය යුත්තේම සද්ධර්ම ශ්‍රවණයේ විචක්ෂණයක් කරන්න අවශ්‍යතාවය ඒ සඳහා තමයි අපට සීලය සමාධිය ඔක්කොම හේතු වන්නේ. මොකද නිවැරදි වේ ධර්මය අහන්න සහ නිවැරදි විචක්ෂණයට යොමු කරගන්නට ඒ අවධානය යොමු කරගන්නට ඒකට අපට බාහිර ප්‍රශ්නයක බෑ. කයින් වැරදි කර කර අපිට වෙවි බෑ. අපට සිතට මේ විවිධ කාමක රාගික දහස් එක්ක බෑ. අන්න අර අර්ථනෝ ඒකට අර බාහිරව තියෙන දෙයක්. මේකට යොමු කරගන්න. ඉතින් ඒ නිසා තමයි අපි මේ දේ කරන්නේ. නමුත් අද අර දේ විතරක් කරනවා මේකටයි මේ දේ කියන්නේ කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට ඔය ගතිය නැත්නම් ඔය විචක්ෂණ ගතිය ඇතිවීම තමයි එය දැක්ම සඳහා ඇතිවිතු ප්‍රඥාව උදා කරගන්නට මඟ වෙන්නේ. Uh, තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සර්ණයිසා මින්නාංශ දැන් අර ඉස්සලා මහත්තයෙක් කිව්වේ අර නවසීවතිකය ගැන ඒ ඒකෙදි මේ විදිහට වැළුවොත් මේ කොහොමද කියලා මට හිතුණා මේ දැන් ඒකේ අපි ගොරෝසු විදිහට දැන් මේ මිනිහකට සිද්ධ වෙන ඒ දේවල් එහෙම දැකලා ඒ ඒ විදිහටමයි මගේ කායටත් කියන එකනේ අවසානයේට ඒ විදිහට අපි මෙනෙහි කරනකොට මේ එන්නේ ඒක අනුමුණක් විදිහට එතකොට එතනත් අර අන්තිමට දැන් අනිත් ධාතු මනසිකාරයේ විදිහට හරි අසුබ විදිහට හරි ඒ බලනකොට එන විදිහටම ඒ එතන එන අරමුණට එන ඒ වගේ කයත් කියන එකත් එන්නේ ඒත් උපාදානයෙන්ම හටගත් දෙයක් කියලා එතනින් මේ පටිච්චසමුපාදයට මේ සම්බන්ධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ ඒ ඇතිවිච්ච එකක් ඒ විදිහට ඒ උපාදානය ඒ භව ජාති විදිහට ඇතිවිච්ච එකක් නේද කියලා ඒ විදිහට විමසන එක ගැන අදහසක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න. ඇත්තටම එහෙම තමයි. ඒ කියන්නේ ඒ කාරණාව මේ පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක බලනකොට ඒ ඒ ස්වභාවය ප්‍රකට වන්නේ මෙන්න මේ උපාදානයෙන් කියන කාරණාව හම්බෙන්නට ඕනේ. එතකොට තමයි පටිච්චසමුපාදිත වෙන්නේ. දැන් දැන් මුලින්ම අර තමන්ගේ තියෙන කියන්නේ මැරෙන්නේ කියන වදයක් කියනවානේ. ඉපදිච්ච මේ අන්න ඒක ඊළඟට ඒක දුර වෙලා යනවා. ඊළඟට මේ කයෙහි තියෙන අර අසාර බව කියන එක. එතකොට ඒක තමයි මූලිකව අර මේ මේ මේ අර වැරදි පැති ටික අයින් කරලා මේ මේ බුදුරණවහන්සේ පෙන්නපු දෙයකට යොමු කරගන්න පසුබිමක් හදාගත්තා. එතකොට මේ පසුබිමදී අන්න බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව දැන් යොමු කරගෙන බලන්නට ඕනේ. එතකොට ඒක නම් ඒ ස්වභාවය ප්‍රකට වුනේ ඒ ස්වභාවයේ පැවැත්මක් ඉස්මතු වුනේ කුමක් එක්කද මෙන්න මේ උපාදානියත් එක්ක වෙන දෙයක් එක්ක මේ ලෝකේ යම් ප්‍රඥාක්තියක් යම් පැනවීමක් යම් මිස්මතු වීමක් දැන් බුදුරණවහන්සේ පෙන්වලා දෙලා තියෙනවනේ මේ ලෝකේ සියලු පැනවීම අදිවචන ප්‍රඥාක්ති මේ පත්‍යත් එක තියෙන්නේ කියන. එහෙනම් ඒ හම්බ වුණා නම් ඒ විදිහේ පැනවීමක් අන්න ඒකට මේ උපාදානයේ ප්‍රතිබව හොයාගෙන ඊට අදාළව මේක සමුදේ හොයාගෙන ඒ සමුදයත් එක්ක පටිච්චසමුප්පාදාසනය යොමු වෙච්ච තමයි මේ සත්‍ය කරා ඒ විග්‍රහ තුළදී යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ විදිහට නුවණින් කල්පනා කරන්නට ඕනේ. එතකොට තමයි අපට මේ මාර්ගය විවර ඇත්තටම ඒ වගේ ප්‍රතිපදාවක් අද ගොඩක් වෙලාවට මේ යොමු කරගනවා අඩුයි. මොකද හේතුව අපි හිතන්නේ මේ විදිහට. ඒ කියන්නේ ඒ කියන කයට මම කරගන්නේ නෑ මේක කුණු වෙන දෙයක් කියලා. එච්චර හිතන්නේ. හැබැයි ඒ හිතුනේ අර ලෝකයේ ගොරෝසු මට්ටමක් විතරයි. නමුත් ඒ ස්වභාවය ඒ ප්‍රකට වුණේ කොහොමද? අන්න උපාදානයි. මෙන්න මේක හොයාගෙන යන්නට ඕනේ. එහෙනම් මම උපාදාන අද කරන්නේ මම උපාදාන කරගන්න. ඒ අර පරිග්‍රහ කියන වචනේ. පටිසමුපාද නෙමෙයි ඒ වෙලා තියෙන්නේ. අර පටිසමුපාදයේ බාහිර විග්‍රහයක් මහා නිදානසොත් විග්‍රහ කරනවා. අන්න ඒකයි හම්බෙලා තියෙන්නේ. මම මේකට ආස කරන්න හොඳ නැහැ. දැන් මගේ කයේ කුණු වෙන කොටස් ටිකක් තියෙන්නේ. ඒක නිසා ආස කරන්න හොඳ නැහැ. අන්න අර දැන් දැන් අපි හිතමු කය මුල් කරගෙන දැන් අපි හිතමු කාන්තාව නැත්නම් තමාව තමාගේ කය මුල් කරගෙන දැන් මේකට සීදීමක්වත් දෙන්න එන්න දෙන්නේ නැතුව මේක ලස්සන කරගෙන ඒ එහෙම ඉන්න කැමැත්තත් එක්ක මොකද වෙන්නේ අර ආරවුල් ප්‍රශ්න හට ගන්නවා නැත්නම් තව කැමති කාන්තාවක් පිළිමියේ එයාව රැක ගන්න අන්න ආරවුල ප්‍රශ්න හට ගන්නවා. එතකොට ඒ ඒක ඒ ඒ කාරණාවට. බුදුරණස් පටිච්චසමුප්පාද විග්‍රහය තව ඒක වඩා ගැඹුරට යනවා. එතනත් පටිච්චසමුප්පාද පියාඩු දැකීම නිසා තමයි. නමුත් අතනේ උපාදානය කියලා අල්ලගත්ත එක නෙවෙයි තේරුම් ගන්න තියෙන්නේ පරිග්‍රහ කියන කාරණා. ඒතකොට කාම ලෝකයේ තියෙන අර කලහ විවාද විග්‍රහ කියන දෙයට යොමු වෙන්නේ නැති එක විතරයි අර දැන් අද පටිච්චසමුප්පාදික හිතන දෙයත් එක්ක යොමු තියෙන්නේ. අර මේ මහානිදාසුත් කියන අර අනිත් කාරණාව කක්කපණ සූත්‍රයේ තියෙන කාරණාත් එක්ක. කක්කපණ සූත්‍රෙම තියෙනවනේ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ වෙන උනේ පාටිසමුප්පාද න්‍යායයේදී ඊට වඩා එහා ගියපු මහා තීක්ෂණ නුවණකට ප්‍රඥාවකට සක්කාදිට්ඨිය කැඩෙන විදිහේ චින්තනයක් එකයි. ඒ විග්‍රහය තියෙන්නේ මේකද පැටලිලා අවුල් වෙලා ආරවුලකට ගිහිල්ලා ඒක විකෘති කරගෙන ඉතින් අර විවිධ දේවල් ඉතිරිලා ඉන්නවා. ඉතින් ඇත්තටම ඔන්න ඔය විදිහ උපාදානයෙන් හටගත් දෙයක් බව ඒ කාරණාව හම්බෙච්ච තැනදී තමයි ඒ බුදුරණවහන්සේ විග්‍රහ කරපු දේ හරියටම හම්බෙන්නේ ඒ වගේ හම්බෙන්නේ. දෙකේම දැයි තිරුවන් සරණයි මම හිතන්නේ ඉතින් අද දවසේදීත් ඉතාමත් වටිනා පටිසම්පාද දේශනාවකට අපිට සමන් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් දිරවල් කරගත්තා කියලා මම හිතනවා. නමුත් තව ප්‍රශ්න තියෙන්න පුළුවන් සියලු දෙනාම කරුණා කරලා ඒ ප්‍රශ්න වෙනම ලියාගෙන හෝ අපිට යොමු කරොත් නැත්නම් ස්වාමීන් වහන්සේට යොමු කරන්න පුළුවන් නම් ඒ විදිහට යොමු කරොත් අපිට ඊළඟ වාරයේදී අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අදත් අපි මේ අපේ ධර්ම දේශනාවේ අවසාන භාගයට පැමිණලා ඉන්නේ. අපි සියලු දෙනාම අනේක වාරයක් ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරනවා වහන්සේටත් වහන්සේගේ මාපිය ගුරුවරුන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. එසේම ඔබ වහන්සේ පතන බෝධියකින් තම කෙටි කාලෙකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ දේශනාවේ අවසානයේ සඳහා පින් අනුමෝදනාවකින් දේශනාව අවසන් කරන මෙන් වාත්මින් ලක්ෂණ තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අද දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ තුන් පටිසම්පාද විග්‍රහයක් කතා කරලා ඉරීම තුළින් ජනිත කර ගන්නට සියලු ධර්මයන් පින්කම් දෙවියෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම විශේෂයෙන්ම පිරස් කරගත්තේ තමයි සීල පුණ ධර්මය මෙතෙක් කාලයක් ධර්ම සාකච්ඡා කිරීමෙන් සීල පුණ පිරීමෙන් රැස් කරගත සීල පුණ ධර්මයන් මේ වස 23 වෙනි දිනේට අහවත් වෙලා වසරක් දෙන්නට යන අපගේ අති පූජනීය කටවුරුන් ජානන්ද ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා තුන් නිවනින් සැනසෙන්න මේ සීල පුණ ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා අපි අධිෂ්ඨානය කරගනිමු ඒ වගේම රැස් කරගත් සියලු කුමන දහයන් මගේ ගුරු දේවයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා නිවිසනසෙන් මේ සියලු පිනුපකාර වෙත්වා ලෝක සාසනීය විසුරකින මහයතිවරයන් වහන්සේලාටත් මේ ශාසනය ආරක්ෂා කරන සියලුම මහ සංඝරුවනට මේ පින් කරමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන ගායන මහත්මයා ආස්තික මහත්මයා තුසිල් දලාටවත් එවැගේම උට දිගන්තරයෙන් උපකාර කරන ධර්මයේ සදා උපකාර කරන සෑම සිදුලාටම විශේෂයෙන් හාරුපුසි මහත්මයා ඇතුළු සෑම සිදුලාටමත් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙන්න සියලු දීපකාර වෙත්වා ධර්ම ශ්‍රවණ සියලු සියලු දෙනාට සහ සම්බන්ධ ඔබ සෑම ජීවිතනාට උතුම් දහම් සැලසෙන මේ සියලුකින් උපකාරයක් වෙත්වා සිල් දනාටම තෙරුවන් සරණයි